දැන් හිතන්න අවුරුදු 3ක් තිස්සේ මං අපේ පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු 3ක් තිස්සේ දැන් මේ ටික එකතු කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් අවුරුදු 10ක් තිස්සේ දැන් මේවා එකතු කරලා එකතු කරලා ඇහෙන් රූප බලලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ බලලා දිවෙන් රස බලලා කයෙන් ස්පර්ශ ලබලා එහෙම කරගෙන යනවා. තව එක්කෙනෙක් ඔන්න අවුරුදු 15ක් තිස්සේ. තව එක්කෙනෙක් අවුරුදු 20ක් තිස්සේ. ඒතර කාගාවද වැඩිපුර තියෙන්නේ? 20ක් තියෙන එකනා ගාව වැඩිපුර තියෙනවා නේද? මොකද එයා වැඩි කාලයක් තිස්සේ මේ ඉඳුරන් පරිහරණය කරලා තියෙනවානේ. දැන් එතකොට මෙහෙම ප්‍රශ්නයක් ඊළඟට එනවා. දැන් එතකොට මේ දාන දේවල් ඔක්කොම මනසට යහපත් දේවල්ද? අපිට අපිට යහපත සැලසෙන දේවල් විතරද අපි මේ ඇහෙන් බලන්නේ? කනෙන් අහන්නේ අපිට යහපත සැලසෙන හිත පුළුවන් තරම් නිවන හිත සමණයටපත් කරන හිතේ කෙලෙස් දුරු කරන දේවල්මද අපි අහන්නේ. එහෙම එකක් නෑ නේද? අපි බලන්නෙම තමහට හිත අවුස්සන දේවල්මයි බලන්නේ. සාමාන්‍යයෙන් මොනවාද අද රටේ වෙනකොට රටේ වෙන දේවල් දිහා බැලුවාම අපි බලන්නේ මොවමනේ නේද? පත්‍රයක් අහුණක් තියෙන්නේ ඕකමයි තියෙන්නේ. රූපවාහිනිය බැලුවත් ඕවමයි තියෙන්නේ. අන්තර්ජාලයට ගියත් ඕවමයි තියෙන්නේ. ඒතර අපි මේ බලලා තියෙන්නෙම හිත සම්පූර්ණයෙන්ම කෙලසෙන දේවල්මයි. හිත වෙහෙසටපත් වෙන දේවල්මයි අපි බලලා තියෙන්නේ. ඒතර පුංචි කාලෙට අපි තුම අවුරුදු 3ක් තිස්සේ මේක බැලුවා. තව එක්කෙනෙක් අවුරුදු 10ක් තිස්සේ මේක බැලුවා. තව එක්කෙනෙක් අවුරුදු 20ක් තිස්සේ මේක බැලුවා. ඉතින් එතකොට බැලුවාම මේ පුංචි කෙනෙක්ගේ මනසට වඩා වැඩිහිටියෙක්ගේ මනස පිරිසුදුද නැත්තම් කෙලසිලාද? කෙලසිලා තියෙන්නේ. මොකද එයා හුඟා බල්ලා බල්ලා බල්ලා බලලා අනවශ්‍ය දේවල්ම බලලා මනස කෙලසගෙන තියෙන්නේ. එතකොට අහන දේවලුත් නේද එක්ක අපි ප්‍රවෘත්ති අහනවා තවත් කෙනෙක්ගේ ඇනුම් බැනුම් අහනවා සමහරට ප්‍රශංසා අහන්න ගිහිල්ලා මාන්නේ වැඩි කරගන්නවා ඉතින් අහන්න ගිහිල්ලත් අන්තිමට මනස සම්පූර්ණයෙන්ම එක්ක ව්‍යාකූල වෙලා මනසේ විවිධ විරසක භාවයන් නැති වෙලා කෙලෙස් වැඩි වෙලා ඕම දෙයක් තියෙන්නේ. ඊළඟට අපි හිතමු ගඳ සුවඳ බලන්න ගියත් ඒ වගේ. දිවෙන් ස්පර්ශ ලබන්න ගියත් ඒ වගේ. කයෙන් ස්පර්ශ ලබන්න ගියත් ඒ වගේ. දැන් එතකොට අපිට තේරෙනවා දැන් මෙහෙම කටයුතු කරද්දී මනස සකස් වෙනවා වෙනුවට වෙලා තියෙන්නේ තිබිච්ච එකත් අන්තිමට නැති වෙලා. අපි තුමු පුංචි කාලේ අපේ හිත තිබුණයි කියලා හරිම පිරිසුදුව. නිකම් මලක් වගේ දරුවෙක්. හරිම පිරිසුදු හිතක්. නමුත් ඒක ටික ටික වර්ධනය වෙලා ඒකට අනවශ්‍ය දේවල් වැටිලා අනවශ්‍ය දේවල් මතකයට ගිහිල්ලා අනවශ්‍ය දේවල් ඔස්සේ කල්පනා කරලා අන්තිමට වැඩිහිටි වෙන්න වැඩිහිටි වෙන්න සෑහෙන්න කෙලසිච්ච හිතක් සෑහෙන්න අපවිත්‍ර වෙච්ච හිතක් දූෂිත වෙච්ච හිතක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ දැන් මේ උන්නාබ බ්‍රාහ්මණ පණිතුමා දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ වෙච්ච මනසකට මේ තරම් ව්‍යාකූල වෙච්ච මනසකට මේ තරම් කෙලෙසිච්ච මනසකට දූෂිත වෙච්ච මනසකට දැන් ඉතින් කොහොමද පිහිටක් ලබන්නේ කොහොමද මේක පිරිසුදු කරගන්නේ මොකද ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද දෙන උත්තරේ මොකද්ද තියෙන පිහිට පිළිසරණ. එතෙන්ට හරි ලස්සන පිළිතුරක් බුදුරජාන් වහන්සේ කියනවා මනස්සකෝ බ්‍රාහමන සති පටිසරණන්ති. මෙන්න මේ බඳු මනසකට බ්‍රාහමණය මෙන්න මේ සතිමත් බව තමයි පිළිසරණ වෙන්නේ. ඒක තමයි පිහිටක් වෙන්නේ. අන්න එතන තමයි සතිපට්ඨානයට අතිශය වැදගත්කමක් ලැබෙන්නේ. මොකද මේ දූෂිත වෙච්ච මනසක්, ව්‍යාකූල වෙච්ච මනසක්, අර ඉඳුරන් පරිහරණය හරහා සෑහෙන්න වද විඳපු මනසක් තමයි අපිට තියෙන්නේ. අන්න ඒ බඳු මනසකට මේ සතිමත් බව හරහා තමයි ආපස්සට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ආයි පිරිසුදු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. අර ව්‍යාකූලත්වයේ ඉඳලා නැවතත් निराකූල මට්ටමක් දක්වා යන්න පෙත සෑදෙන්නේ. මාර්ගය විවෘත වෙන්නේ. නැත්තම් දූෂිත වෙච්ච මට්ටමේ ඉඳලා නැවතත් නිකලෙස් මට්ටමක් දක්වා, නික්ලේශී මට්ටමක් දක්වා යන්න මාර්ගය විවෘත වෙන්නේ. හොඳටම හෙම්බත් වෙච්ච මට්ටමේ ඉඳලා නැවතත් සුවපත් වෙච්ච මට්ටමක් දක්වා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ මෙන්න මේ සතිමත් බව කියන ඔසුව මේ මනසට ලබා දුන්නොත් තමයි. ඉතින් ඒ නිසායි අපිට වැදගත් වෙන්නේ මේක ප්‍රායෝගිකව කරන එක. නිකං සතිපට්ඨාන සූත්‍රයේ කියවලා බැලුවා කියලා මේක වෙන්නේ නැහැ. ඒක සජ්ජායනා කළා කියලා මේක වෙන්නේ නැහැ. අපි එහෙනම් මේ සතිමත් බව කියන ඔසුව මේ මනසේ රෝපණය කරන්න ඕනේ. මේ මනසට දාන්න ඕනේ. එතකොට අන්න පොඩ පොඩ මේක මේක වර්ධනය වෙවි වර්ධනය වෙවි අර තියෙන කිලුටු අයින් කර කර අයින් කර කර ඒ ව්‍යාකූලත්වය අයින් කර කර අයින් කර කර කෙලස් පැත්තකට දදා පැත්තකට දදා නැවතත් අර පුංචි මනසේ තිබිච්ච අහිංසකත්වය පුංචි මනසේ තිබිච්ච පවිත්‍රත්වය එහෙමත් නැත්නම් ඒ නික්ලේශී බව මේ හිතේ ඇති කළා දෙන්න අන්න පොඩ පොඩ පුළුවන් වෙනවා ඉතින් අන්න ඒ දේ තමයි රෝපණය කරගන්න අපේ උත්සාහත් තේත්තේ. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඒක අපි නිකන් අහන් හිටියා කියලා වෙන්නේ නැහැ. අර අර තරම් දැන් මේ හිත කෙලසිලා තිනවා මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මම මේවා බැලුවා. අවුරුදු ගාණක් තිස්සේ මේවා ඇහුවා. අවුරුදු ගාණක් තිස්සේ මේවා රස වින්දා. මේවා කරන්න ගිහිලා දැනටමත් මේ මනස හොඳටම වෙහෙසටයි පත් වෙලා තියෙන්නේ කියලා අපි එහෙනම් නුවණින් තේරුම් ගන්න ඕනේ. බොහොම නිහතමානීව බිමට බහැලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් නම් වෙලා තියෙන්නේ. මේක දිගට ගියොත් නම් අනිවාර්යෙන් මහගෙදරට තමයි යන්න වෙන්නේ. අනිවාර්යෙන් අර අබද්ද්‍ර වූ මරණයක් තමයි උරුම වෙන්නේ. සුබද්ද්‍ර වූ මරණයක් නෙමෙයි අබද්ද්‍ර වූ මරණයක් තමයි උරුම වෙන්නේ මේ විදිහට ගියොත් නම්. එහෙනම් මම හැකි පමණින්, හැකි ඉක්මනින් මෙන්න මේ සතිමත් බව කියන ඔසුව මගේ මනසට ලබා දිය යුතුයි. ඒ බීජය මේ මනසේ රෝපණය කළ යුතුයි. රෝපණය වෙන්න ඉඩ හැලිය යුතුයි. ඒක පොඩ පොඩ වර්ධනය කළ යුතුයි කියලා එහෙනම් මම නුවණින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අලුතෙන් පැවිදි වුණා නම් ඒ නවක පැවිදි පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලාට සාමණේර ස්වාමීන් වහන්සේලාට මෙන්න මේ කාරණේ කියලා දෙන්න කියලා. පුළුවන් තරම් මේ සතර සතිපට්ඨානයන් තුල හික්මවන්න කියලා දේශනා කරනවා. මොකද දැනටමත් සමහර විට අපේ හිත කෙලසිලා දැනටමත් මේ හිත් අපවිත්‍ර වෙලා. පුංචි කාලේ තිබුණා සමාහට බොහොම පිරිසුදු හිතක්. නමුත් නොදැනුවත්වම සමාහට මේක එන්න එන්න කෙලසිලා. ඒ නිසා මේ අවදානම තේරුම් අරගෙන එන්න එන්න මේකේ අවදානමක් තියෙනවා කියලා තේරුම් අරගෙන නුවණක්කාරකමකට අපි එහෙනම් මේක හරව ගන්න ඕනේ අනිත් පැත්තට. මේ යන විදිහටම යන්න දුන්නොත් අනිවාර්යෙන් අපාගත වෙන්නයි වෙන්නේ. අර බුදුරජාන් වහන්සේ කිව්ව தත්වයටයිපත් වෙන්නේ කියලා තේරුම් අරගෙන එහෙනම් මේ සතිමත් බව රෝපණය කරගන්න යම්සි උත්සාහයක් දැරිය යුතුයි. ඉතින් ඒක පටන් ගන්න සරල ක්‍රියාකාරකම් වලින්. දැන් සමහරට අපිට තේරෙන්නේ නැහැ මේ තරම් දෙයක් මෙච්චර ආනිසංශ ගොඩක් මේකෙන් ලැබෙයිද කියන එකත් සමහරට මුලින් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි සමහරලාට කෙනෙක් ප්‍රශ්න නගන්නේ මේ කරන දේවල් වලින් ඔය කියන තරම් ආනිසංශ ලැබෙයිද? හුලන් දිහා බලාගෙන ඉඳලා හරියයිද කියලා ඉතින් ඇතම් කෙනෙක් චෝදනා කරනවා. නමුත් කරලා බලන්න කරලා බලන්න තමයි ප්‍රායෝගිකව මේ තුල යෙදෙන්න යෙදෙන්න තමයි Taman තුල ඒ හැකියාවන්, ඒ කුසලතාවයන් වැඩෙන හැටි තේරෙන්න ගන්නෙ. ඒක නිකාං කියලා වැඩක් නැහැ. නිකාං අපි විශ්වාස කිරීමෙන් අන්ධ භක්තියෙන් ඇදහිීමෙන් වැඩක් නැහැ. ඒක අපි කළාම බලන්න ඕනේ. දැන් හිතන්න අපි හුස්ම රැල්ලක් දිහා බලාගෙන ඉඳි. හරිම කම්මැලි වැඩක් නේද? දන්නේම නැහැ. ඉතින් නිින්දට වැටෙනවා. මොකද මේ හුස්ම කියන එක මහා මේ රසවත් අරමුණක් නෙමෙයිනේ. අපි නිකන් චිත්‍රපටියක් බලනවා වගේ රසවත් දෙයක් නෙමෙයි මේ හුස්ම දිහා බලනවා කියන්නේ. නමුත් ඒ කටයුත්ත කරද්දී අපි තුල යම්කිසි වීරයක් යොදන්න අවශ්‍යයි. අපෙන් පැත්තෙන් ඉන්න ඕනේ යම්කිසි වීරයක්, උනන්දුවක්. මේකෙන් ආනිසංස තියෙනවා කියලා පුංචි ඇදහිීමක්, ශ්‍රද්ධාවක් මුලදී අවශ්‍යයි. එහෙම කරගෙන යනකොට තමයි යන්න පුළුවන්කමක් එන්නේ. ඔන්න දැන් හුස්ම රැලි පහක් බලන්න පුළුවන්. දැන් ඔන්න ටිකක් උත්සාහත් වෙන ඔන්න දැන් හුස්ම රැලි 10ක් බලන්න පුළුවන්. ඔන්න හුස්ම රැලි 30ක් බලන්න පුළුවන්. දැන් එතකොට වෙන පැත්තක් විවෘත වෙන්නේ. අපේ අර එහෙ මෙහෙ ඉබාලාතේ ගිය අවිචාරවත් මනස දැන් පොඩ්ඩක් ඔන්න එකඟ වෙන්න ගන්නවා. මොකද්ද මේ හිතේ එකඟතාවය කියන්නේ කියලා Tamanට තේරෙන්න ගන්නවා. ඒක Tamanටම තේරෙන්න ඕනේ. නිකන් පොතේ මෙන්න මෙහෙම සමාධියක් තියුණායි මේවා මෙච්චරක් තියෙනවායි මේවා මෙච්චරක් තියෙනවායි කියලා අපි ඒවා කටපාඩම් කරලයි කියලා අපි දන්නේවත් නැහැ මොකද්ද මේ එකඟ වෙච්ච මනස කියන්නේවත් කියලා.